ඊළඟට කෞසල්‍යා වීරපුර මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස අති විශිෂ්ට පැහැදිලි කිරීමක් මට කියන්නත් වචන නැති තරම් මගේ ප්‍රශ්නය ස්වාමින් වහන්ස මේ අද දේශනාවත් එක්ක මට චේතනාව ගැන හිතනකොට දැන් අර උණු වතුර ටිකක් සිංකයකට දානකොට සතෙක්ට හානියක් වෙනවා කියන එක ගැන හිතනකොට දැන් මම ඒ අරමුණ දන්නේ නැතිනම් අරමුණක් කියන්නේ දැන් ඒ සතෙක් ඉන්න බව මම දන්නේ එතකොට මට අකුසල කිසිම චෛතසිතයක් ඒ අරමුණ ගැන ඇති වෙන්නේත් නැතිනම් අකුසලයක් වෙන්නේ කොහොමද කියන එක මට ටිකක් පටලැවිලා තියෙනවා. ඔව් අපි එදත් ඔය ගැන කතා කළා. දැන් ඔබතුමියට පැහැදිලිව තේරෙනවන්නේ එතන කුසල්සිතක් පහළ වුන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. කුසල්සිතක් නැතිනම් රහත් නොවුණු ඕනෑම කෙනෙකුට එතන තියෙන්නේ අකුසලයක්මයි. ඒක අකුසලය මොකද්ද කොහොමද කියන එක අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තේරෙන්නේ නැති බව අපේ මෝහය. එතකොට මෝහය මුල් වුණාම ඒක අකුසලයටයි බර. එතකොට දැන් මෙතන දැන් අපි දැන් සම්පජඤ්ඤ කාණ්ඩයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සාත්තක සම්පජඤ්ඤේ මේ කරන ක්‍රියාවේ අර්ථය කුමක්? එතකොට අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේකෙන් Tamanට අනර්ථයක් වෙනවද අනුන්ට අනර්ථයක්? මෙහෙම විමසන්න. ඊට පස්සේ සප්පාය මේක මේ මේ අවස්ථාවට යෝග්‍යද? එතකොට මේක මේ සිංක් එකට හලන එක හොඳයිද? මේ මේ මේ වතුර ටික හලා ගන්න ඕන තමයි. මේක මේ විදිහට මෙතන මෙහෙම කරන එක යෝග්‍ය. ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤය. මම මේක සිහියෙන්ද කරන්නේ. දැන් මෙතරම් අපි ਵਿਚාරපූර්වක වෙන්න ඕනේ. ඒ මොකක්වත් නැතුව කටයුතු කරනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන් එතන මෝහය. එතන මෝහයෙන් යුක්තව අපි කරපු ක්‍රියාවෙන් අනර්ථයක් සිද්ධ වුනහම අපිට බලවත්ව සතාඝාතනය කරන්න ඕන කියන වෛරී අදහසක් නෑ. වෛරී අදහසක් තිබුණා. ඒ කර්මය මොකද්ද මේ දැන් කර්මවල තියෙනවනේ බලවත් කර්ම සහ දුර්වල කර්ම. ඒකට වෙනම වචන දෙකක් කියනවා. අල්ප සාවද්ද සහ මහා සාවද්ද. එතකොට මහා අල්ප මහා සාවද්ද කියන්නේ අර වෛරී චේතනාව ඇති කරගෙන බලවත්සේ හිංසාකාරී අදහසින් සැලසුම් කරලා ඉව කරනකොට ඒක මහා සාවද්ද. ඒක මරන්නේ කෝඹියා වුණත් එහෙම ද්වේෂ සහගතව වෛරීව සැලසුම් කරලා එහෙම කරනකොට ඒක මහා සාවද්ද. හැබැයි අල්ප සාවද්ද කියන්නේ එහෙම ලොකුවට ඒ ගැන හිතලා සැලසුම් කරලා වෛරීව එහෙම මොකක්වත් නැහැ. හැබැයි එතන මෝහ සහගත සිතින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට හානියක් වෙලා තියෙනවා. එතකොට අපි එතනදි සිහිපත් කළා ඒක දැන් Taman දන්නේවත් නැතිනම් ඒක ජනක කර්මයක් හැටියට උත්පත්තිය සාදා දෙන්නට සමත් වෙන්නේ නැහැ. මොකද Taman දන්නේවත් නැහැනේ. ඒ සත්තු හිටියද සත්තු මැරුණද? එහෙමනම් එකෙන් ප්‍රතිසන්ද විපාක ඇති කරන්න සමත් වෙන්නේ අර යම්කිසි අවස්ථාවක Tamanවත් දන්නේ නැතුව අහකම තියෙන එකකින් Tamanට හානි වෙන්න වගේ ඉතා සුළු විපාකයක් තමයි එකෙන් ඇති ගන්න. ඒකත් ඇති නොවි යටපත් වෙන්න පුළුවන් වෙනත් කුසල් තමලවුණා. හැබැයි එහෙම යම් ඉඩක් තියනවා ඒකෙන් විපාකයක් ඇති කරන්න.